අපි මේ දවස්වල දිගටම කරගෙන ආවේ කායානුපස්සන කොටස් ටික. අපි ආනාපාන සතිය ගැන දවස් දෙකක්ම ආනාපාන සතිය දිනු කරන හැටි කතා කරා. ඉරියාපත සම්පජන්‍ය ගැන කතා කරන දවසක් ඊළඟට අසුභ භාවනාව කරා දවසක් ධාතු මනසිකාරය කරා අට්ටික සංඥාව කරා මෛත්‍රී භාවනාව කරා නව සීවතික භාවනාව එතකොට භාවනා ගණනාවම දැන් යම් දැනුමක් තියෙනවා. අද අපි විදර්ශනා පැත්තට යමු ධම්මානුපස්සනාව. විදර්ශනාවේදී ධම්මානුපස්සනාව යටතේ බුදුරජාණන් වහන්සේ මූලික කොටස් කීපයක් විස්තර කරනවා. මුලින්ම ධම්මානුපස්සනාව පටන් ගන්නෙ පංච නීවරණ කොටසෙන්. මුළු ධම්මානුපස්සනාව පවතින්නේ මානසිකාරය මුල් කරගෙන තමයි. යෝනිසෝ මානසිකාරයෙන් තමයි පංච නීවරණ ප්‍රහාණය කරන්න තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය යෙදෙමින් තමයි පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය යෙදෙමින් තමයි ආයතන 6ට මුලා නොවි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන 6 අවබෝධ කරගන්න තියෙන්නේ. ඊළඟට තියෙන බොජ්ජංග කොටස. සත්ත්ව බොජ්ජංග. එතකොට යෝනිසෝ මානසිකාරයේ තුලයි බොජ්ජංග හතම පරිපූර්ණත්වයට පත් අවසානයේට ධම්මානුපස්සනාවේ තියෙන චතුරාර්ය සත්‍ය කොටස. ආර්ය සත්‍යය. එතකොට ඔන්න ඔය කොටස් ටික තමයි ධම්මානුපස්සනාව යටතේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එතකොට අපි අද දවසේ ධම්මානුපස්සනාව යටතේ අපි ආයතන 6 මුල් කරගෙන පංච උපාදානස්කන්ධය විදර්ශනා වඩන හැටි අපි ටිකක් ඉස්සරලා භාවනාවක් කරමු. ඊට පස්සේ ඔබට තේරෙයි කොහොමද මේක භාවනා වශයෙන් වඩන්නේ කියන එක. ඊට පස්සේ භාවනාව ගැන එතනින් පස්සේ විවේකයක් අරගෙන අපි කතා කරමු. එහෙනම් දැන් පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. සාදු සාදු සාදු ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්වට හොඳට හිත පිහිටවා වරක් දෙවරක් හිස් මුදුනේ සිට දෙපා තුල දක්වා හොඳට සිහි කරන්න ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳින් තේරුම් ගන්න ඔබේ ශරීරය ගැනම හිත පිහිටවාගෙන දැන් හිත යොමු කරන්න මූණට. හොඳට හිත යොමු කරන්න S දෙක ගැන. මේ ඇස නාම රූපයන්ගෙන් හටගත් ආයතන හයින් එකක්. මේ ඇස හැදිලා තියෙන්නේ පොළොවට පස් වෙලා යන පටවි ධාතුව. දිය වෙලා වැగిරිලා යන ආපෝ ධාතුව. උණුසුම වාතය සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇස. මේ ඇසේ සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඇහෙන් රූප හඳුන ගන්නවා. හඳුන ගන්න රූප ගැන චේතනා පහළ වෙනවා. හොඳට හිත යොමු කරලා බලන්න මේ ඇහි ඇත්තම ස්වභාවය මේ ඇස දවසින් දවස නොයේ ලෙඩ රෝග වලට පොදුරු වෙනවා. දවසින් දවස ජරාවටපත් වෙනවා. ඇහි තුවාල හැදෙනවා. සුදු වෙනවා. ජීවත් වෙලා ඉන්නේ සමහරුගේ ඇස් කුණු වෙලා යනවා. සමහර ඇස් කුණුනහම එහේ අයින් කරලා ඇස් ගොබේ විතරක් තියෙනවා. සමහරුන්ට ප්ලාස්ටික් එකක් තියෙනවා එතනට. පෙනුමට විතරයි. මේ ඇහැ කියන්නේ කුණු විලායන දෙයක්. ජරාවටපත් වෙන දෙයක්. මෙරි යන ඇස. මේ ඇස අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අපි කන බොන ආහාරවල ඕජාව නිසා තමයි මේ ඇස පවතින්නේ. ආහාර නිරුද්ධ වෙච්ච සැනි මරණයටපත් වෙලා දින කීපයක් යද්දී මේ ඇක්කුම් වෙලා දිය වෙලා වැగిරිලා යනවා කාලයක් යනකොට හිස් කබලක ඇස් කුහර දෙකක් විතර ඉතුරු වෙනවා ඒ හිස් කබල දිර දිනා පස් වෙලා අවසන් වෙනවා මේ ඇස අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මම මගේ මගේ ආත්මයයි කියලා මට ඕනේ විදිහට ඇස තියාගන්න බෑ. ඇස දෙද වෙනවා. ජරාවටපත් වෙනවා. වයසට යනවා. මැරි යනවා. මියස අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. දැන් හිතයොමු කරන්න ඇසට පෙනෙන රූප බාහිර ලෝකයේ තියෙන ඇසට පෙනෙන සෑම දෙයක්ම හේතු නිසා හටගත් දේවල්. ඒ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ඇසේ හටගන්න විඥානය වෙනස් වෙලා යනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඇසයි අනිත්‍ය වූ ඇසයි අනිත්‍ය වූ රූපයි අනිත්‍ය වූ විඥානයයි එකතු වීම මේ ඇසේ ස්පර්ශය අනිත්‍ය කරුණු තුනක එකතු වීමෙන් හටගන්න විදීන් අනිත්‍යයි එහින් රූප හඳුනා ගැනීම අනිත්‍යයි හඳුනාගත් රූප ගැන චේතනා පහළ වීම අනිත්‍යයි වීයසි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි එසේ හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හේතු නිසා හටගෙන හේතු නැතිවීම නැති වී යන ස්වභාවයෙන් යුක්තයි අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය දැන් හිත යොමු කරන්න කන කෙරෙහි මේ කන කියන්නේ නාම රූපයෙන් හටගත් ආයතන නාම රූප පත්‍ය සලආයතන කනේ තියෙන රූප කොටස් කුණු වෙලා පස් වෙලා යන පටවි ධාතු ගුරුසු ස්වභාවයෙන් යුක්තයි දිය වෙලා යන වැగిරෙන ලී සරවාදී කොටස් කනේ තියෙනවා ආපෝ උණුසුමක් තියෙනවා වාතය තියෙනවා මේ කනේ නොයෙක් ලෙඩ රෝග හට ගන්නවා තුවාල හැදෙනවා නොයෙක් ලෙඩ හැදෙනවා කුණු වෙලා යනවා ජීවත් වෙලා ඉඳිද්දී කන් දෙකම මෙරි නිරුද්ධ වෙලා යනවා. මේ කන අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. කන පවතින්නේ අපි කන බොන කබලින් කාර ආහාර නිසායි. මේ ආහාරවල ඕජාවෙන් ශරීරයේ උණුසුමත් එක්ක කණි පැවැත්මක් සිද්ධ වෙනවා. ආහාර නැතිවීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. මරණයටපත් වෙලා සීමිත දින ගණනකින් මේ කන කුණු වෙලා පස් වෙලා අවසන් වෙනවා. හිස් කබලක කන් සිදුරක් විතරක් ඉතුරු වෙනවා. හිස් කබල දිර දිලා පස් විනා ඒ සියල්ල නොපෙනී යනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ කන හේතු නිසා හටගත් කන හේතු නැතිවීමෙන් අනිත්‍ය ස්වභාවයට පත් මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය මම මගේ මගේ ආත්මය කියලා Taman ඕන විදිහකට තමාගේ වසඟේ මේ කන පවත්වන්න බැහැ. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. දැන් හිත යොමු කරන්න කනට ඇසෙන ශබ්ද කනට ඇසෙන සෑම ශබ්දයක්ම ඒ ඒ මොහොතේම නිරුද්ධ වෙලා අවසන් වෙනවා හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන කාණට ඇසෙන ශබ්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කණේ හටගන්න විඥානේ සෝත විඥානය අනිත්‍යයි අනිත්‍යයි සත්‍යයි අනිත්‍යයි විඥාණයෙන් තමයි ශබ්ද දැනගන්නේ කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශය. ඒ අනිත්‍ය කරුණු තුනක එකතුව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඒ සත්‍ය හඳුනා ගන්න. හඳුන ගන්න සත්‍ය ගැන චේතනා පහළ වෙනවා. ඒ සියල්ලම අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මේ කන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කනේ හටගන්න පංච උපාදානස්කන්ධයෙන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හිත යොමු කරන්න නාසයට. හොඳට හිත යොමු කරලා නාසි ඇත්තම ස්වභාවය බලන්න. නාසය නාම රූපයෙන් හටගත් ආයතනය. සතර මහා ධාතු වේදනා සංඥා චේතනා මේ සියල්ල ස්පර්ශය මානසිකාර මේ සියල්ල නාසය තුල තියෙනවා දවසින් දවස වයසට යනවා ජරාවටපත් වෙනවා ගන්ධ සුවඳ නොදැනෙන මට්ටමට ජරා ජීර්ණ වෙලා අවසන් වෙනවා නාසය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අපි කනබුන ආහාර නිසයි මේ රූපේ පවතින ආහාර සමුදය රූප සමුදය ආහාරවල ඌජාව ශරීරේ පුරා ලේ ධාතුවත් එක්ක ගමන් කරන ආහාර නිරුද්ධ වීමෙන් මේ ශරීරයේ උණුසුම බැහැර වෙලා කුණු වෙලා යනවා. මරණයටපත් වෙලා සීමිත දින ගණනකින් නාසී කුණු වෙලා පස් වෙලා අවසන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හිස් කබලක් දිර දිරා පස් වෙලා නාසිදුර පවා පොළොවටම පස් වෙලා අතුරුදහන් වෙලා යනවා. නාසය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මම මගේ මගේ ආත්මය වශයෙන් මේ නාසී කිසිම තැනක් කිසිම දෙයක් පිළිගන්න බෑ ඒ සියල්ල වෙනස් වෙලා අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා නාසය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දැන් හිතෙමු කරන් නාසයට දැනෙන ගඳ සුවඳ ගඳ සුවඳ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ස්පර්ශය වෙනස් වෙනකොට ගඳ සුවඳ වෙනස් වෙනවා නාසී හටගන්න විඤ්ඥානි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වී නාසී ස්පර්ශය ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි නාසී ස්පර්ශයෙන් හටගන්න විදිහ සැප දුක් උපේක්ෂා වේදනා ගන්ධ සුවඳ හඳුනා ගැනීම සංඥා හඳුනාගත් ගන්ධ සුවඳ ගැන චේතනා පහළ සංස්කාර මේ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ස්පර්ශය වෙනස් වෙති ඒ සියල්ල වෙනස් වෙලා යනවා නාසය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි නාසයට දැනෙන ගඳ සුවඳ නාසයේ හටගන්න විඤ්ඤාණය ස්පර්ශය විඳී හඳුනා ගැනීම චේතනා ආදී නාසී හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි නාසී හටගන්න පංච උපාදානස්කන්ධය මම නොවේ මගේ නොවේ මතියක් මේ දැන් හිත යොමු කරන්න දිව කෙරෙහි හොඳට හිත යොමු කරලා බලන්න දිවේ ඇත්තම ස්වභාවය මේ දිව සතර මහා ධාතුන්ගෙන් හටගත් නාම රූපයන්ගෙන් හටගත් ආයතන දිවේ තියෙන කුණු වෙලා පස් වෙලා යන පඨවි ධාතු දිය වෙලා යන ආපෝ ධාතු කොටස් කුණුසුමක් තියෙන වාතය මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දිවක් නොයේක් ලෙඩ රෝග හටගත් දවසින් දවස දිව ජරාවටපත් වෙලා කටේ පිළිකා එනවා තුවාල හටගන්න දිව කුණු වෙනවා ලුණු යබුල් නොතේරෙන මට්ටමට කුණු වෙලා ජරාවටපත් වෙලා අවසන් වෙනවා මේ දිව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මම මගේ මගේ ආත්මය වශයෙන් මේ දිවේ කිසිම කොටසක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සියල්ල ජරාවටපත් වෙලා අනිත්‍ය ස්වභාවයටපත් වෙලා අවසන් වෙනවා. කන බොන ආහාරේ ඕජාව නිසායි දිව පවතින. ආහාර නිරුද්ධ වීමෙන් ශරීරයේ උණුසුම බැහැර වෙලා මරණයටපත් වූ සැනින් මේ දිව කුණු වෙවි කුණු වෙවි පස් වෙලා අවසන් වෙනවා. හිස් කබලක මුක කුහරයක් විතර ඉතුරු වෙනවා. හිස් කබල දිර දිලා පස් වෙලා අවසන් වෙන දවසක් ඒ සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ දිව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දැන් හිත යොමු කරන්න දිවට දැනෙන රසය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය රසී වෙනස් වෙලා යනවා රස දැනගන්නේ විඥානේ ජීවහා විඥානේ දිවේ හටගන්න විඥානයක් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ දිවත් අනිත්‍ය වූ රසය අනිත්‍ය වූ විඥානය එකතු වීම දිවේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය ස්පර්ශයෙන් හටගන්න විදීම සැප දුක් උපේක්ෂා විදීම රස හඳුනා ගැනීම සංඥාව රසයේ ගැන චේතනා පහළ වීම සංස්කාර ඒ සියල්ලම ස්පර්ශයෙන් සාහටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ දිව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දිවේ හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මකියාත්මය නොවේ. ඒ සියල්ලම අනිත්‍යයි. දැන් හිතෙමු කරන ශරීරය ගැන. නාම රූපයෙන් හටගත් කයක්. මේ ශරීරය තුල කේස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව බඩදිව පෙනහළු අසූචි හිස්මුල ආදී කුණු වෙවි කුණු වෙවි පස් වෙලා යන පටවි ධාතු තියෙනවා පිට සෙම සැරල, ලී, දහඩිය, කඳුළු, උරුම තෙල්, මුත්‍ර ආදී කුණු වෙලා වැగిරිලා දිය වෙලා යන ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතු කොටස් තියෙනවා. ශාරීරික උණුසුමක් තියෙනවා තේජෝ ධාතු. කන ගුණ ආහාර දිරවන්නේ වයසට යනවා. කය දවන්නේ උණුසුමක් නිසායි. උගුරට එන වාතයක් තියෙනවා. කුසී හැදිලා උගුරෙන් පිට වෙනවා. ඈනු යනවා. බඩවැල් වල හැදිලා ශරීරේ පසුපසින් පිට වෙලා යනවා වාතය. කුස තුල ගමන් කරනවා කුච්චිසයා වාතා අවයව සුලවන්න උපකාර වෙන වාතය. නහරවැල් දමනි ශිරා මේ දී ගමන් කරන්නේ වායු ධාතුව නිසායි. හුස්ම ගන්න හෙළන වාතයේ පවා ශරීරයත් එක්ක බැඳිලා තියෙනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය weak leader වලින් ජරාවටපත් වෙනවා. තුවාල හැදෙනවා. කුෂ්ඨ රෝග, කාමී රෝග, පිළිකා, තුවාල ශරීරේ කුණ වෙවි කුණ වෙවි ජරාවටපත් වෙලා අවසන් මේ කය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ආහාර නිසයි ශරීරේ පවතින ආහාර නැති වුණු කය නිරුද්ධ වෙලා උණුසුම බැහැර වෙච්ච සැනින් මේ ශරීරේ කොටස් ඔක්කොම කුණු වෙවි කුණු වෙවි යනවා සතර මහා ධාතු කුල් වෙලා පස් වෙලා ඒ ඒ ධාතු කොටස් වලට එකතු වෙලා අවසන් වෙනවා මේ කය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය මම මගේ මගේ ආත්මය කියලා පවත්වන්න බැහැ. අනිත්‍යයි. දැන් හිත යොමු කරන්න කයට දැනෙන පහස අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කයේ හටගන්න විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ කයත් අනිත්‍ය වූ විඥානයත් අනිත්‍ය වූ පහසක් නිසා ඇතිවන ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කයි ස්පර්ශයෙන් හටගන්න සැප දුක් උපේක්ෂා විදි අන්තයයි පහස හඳුනා ගැනීම සංඥාව අනිත්‍යයි පහස ගැන චේතනා පහළ වීම සංස්කාර අනිත්‍යයි මේ කයත් කයේ හටගන්න පංච උපාදානස්කන්ධයන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දැන් හිතෙමු කරන්න මනසට මනස කියන්නේ නාම රූප පත්‍ය සලආයතන ආයතන හයෙන් එකක් මනසක් නොයේ ලෙඩ රෝගයන්ට ලක් වෙනවා මානසික රෝග මානසික පීඩා සිහි කල්පනාව නැතිවීම නොයෙක් මානසික රෝගයන් නිසා මනස ජරාවට පත් වෙනවා ලෙඩ හැදෙනවා. මේ මනස අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මනසේ හටගන්න විඥානය මනෝ විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මනසයි අරමුණ විඥානය එකතු මනසේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මනසේ ස්පර්ශයෙන් ඇතිවන විදි සැප දුක් උපේක්ෂා විදි අනිත්‍යයි අරමුණු හඳුනා ගැනීම අනිත්‍යයි අනිත්‍යයි හඳුනගත් අරමුණු ගැන චේතනා පහළ වීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මනස මනසෙහි හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන හයක් ඒ ආයතන හය තුළ වෙන වෙනම හටගන්න පංච උපාදානස්කන්ධ ඒ සියල්ලම හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි හේතු නිසා හටගත් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ සියල්ල දුකයි දුකයි දුකයි යම අනිත්‍යද ඒ දුකද ඒ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය අනාත්ම ස්වභාවයෙන් යුක්තයි සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ සියල්ල අවබෝධ කර ගැනීම පිණිස අනිත්‍ය වූ සියල්ල කෙරෙහි තණ්හාව නිරුද්ධ කර ගැනීම පිණිස මේ අනිත්‍ය භාවනා මානසිකාරය උපකාර වේවා සාදු සාදු සාදු